සිංහල සිසුන්හට මෙන්ම සංගීතය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් රසවින්දනය සමග අධ්‍යාපනය ලබා දෙන වැඩසටහනයි ලලිත කලාලය. වැඩසටහන ඉදිරිපත් කරන්නේ නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස බෝගොඩ. Thank you. ගායක ගායිකාවන් පිළිබඳ තොරතුරු හා ගායනා ලලිත කලාලයට සවන් දෙන ඔබේ වින්දනයට යොමු කිරීමටයි අද බලාපොරොත්තුව. වර්ෂ 1888 දී ජර්මන් ජාතික බර්ලිනර් ග්‍රැමෆෝන් යන්ත්‍රය ලොවට හඳුන්වා දුන්නා. එය එකල අපූර්වතම නිර්මාණයක්සේ සැලකුවා. ශ්‍රී ලංකාවේ නෘත්‍ය නාටක ප්‍රේක්ෂකයින්ගෙන් ඈත්වීමත් සමග එනම් 1903 හෝ 1904 දී ග්‍රැමෆෝනය ලක්වැසියන් අතරටපත් වුණා. එකල එය ටෝකින් මැෂින්, කතා පෙට්ටිය, කතා කරන යන්ත්‍රය, කතා වාහිනී යන්ත්‍රය, ගායනා යන්ත්‍රය ආදී නම් වලින් හැඳින්වුවා. මෙරට ග්‍රැමෆෝනයෙන් මුල් කාලයේ වාදනය කෙරුණේ විදේශීය ගී. 1906 දී තමයි පළමු වරට සිංහල ගීත ඇති නිෂ්පාදනය ආරම්භුනේ. ඒ නෘත්‍ය නාටකවල ජනප්‍රියත්වයට පත් නෘත්‍ය ගී. ක්‍රමයෙන් නව නිර්මාණ ගී පසු කාලීනව තැටි ගීත අතරට එක් වුණා. මාතර නිල්වලා ගඟ අස්බඩ පීක් වැල්ලේ එච්.ඩබ්ලිව් රූපසිංහයන් උපත ලැබුවා. මාතර ජිනරාජහා සාන්ත තෝමස් විදුහල් වලින් සිප් සතර හැදෑරූ රූපසිංහයන් කොළඹට පැමිණ නෑයෙකුගේ නිවසේ සිට සංගීත ක්ෂේත්‍රයට පිවිසුණා. පළමු කොට ඔහු උනන්දු වුණේ තබ්ලා වාදනයට. එකල ප්‍රසිද්ධ තබ්ලා වාදකයෙකු වූ විල්ෆ්‍රඩ් පෙරේරා ඔහුගේ තබ්ලා ගුරුවරයා වුණා. ටවර් හෝල්හි නෘත්‍ය නාටකවල සංගීතය සැපීමට පැමිණි ඉන්දියානු සංගීත ශිල්පීන්ගෙන් බොහෝ දේ දැන උගත් රූපසිංහයන් සුළු කලකින් ප්‍රතිභාපූර්ණ සංගීත ශිල්පියෙක් වුණා. his masters voice තැටි සමාගමේ සංගීත අධ්‍යක්ෂවරයා බවට පත් වුණා. එකල බොහෝ මංගල උත්සවවල සාජ්‍යය නැත්නම් බජව් වලට රූපසිංහ සංගීතවේදියා නැතිවම බැරි පුද්ගලයෙක් වුණා. ජනප්‍රිය චිත්‍රපට නිලියක් වෙන්ම ගීත කෝකිලා විය වූ රුක්මනී දේවියගේ ගුරුවරයා වූයේ මෙතුමා. මොහු විසින් පැටිගත කළ ශ්‍රී රාහුල හිමිගේ නාමයේ ගීතේ ඇසූ ලක්නව් භාත්කණ්ඩේ සරසවියේ පීඨාධිපති රතන් ජංකර් පඬිතුමා එම ගීතයේ ඇතුළත් තැටියක් රැගෙන ගියා. දැන් රූපසිංහ මාස්ටර් ගැයූ ඉතා ජනප්‍රිය ගීතයක් අඩු කලේ සෙලවීම. ආ दे जाले फिरून काले सुबत जाले फिरून काले नतनी पीसलवी मातनी पीसलवे अडू कले सलवी मनी का अडू काम पाड़ी භාගයක් සුද පෙනෙන්නේ යන විට ඉගිහිලා ලොවේ අනගී සතරනිගෙන අපේ මැනි කසෑම භාගයක් සුද පෙනෙන්නේ යන විට ඉගිහිලා ලොවේ අනගී සතරනිගෙන සබෙමනි පසෑම පැනට හොදින වචන මිසක වැඩි බසනත පනිදනක පැනට හොදින වචන මිසක නත පනිදනක පොදට ජලේ පිරුණ කලේ නත හිතලවීමා අඩු කාලේ සලවි මනිදානි අනුකම බා 1921 ජනවාරි 15 වන දින නුවර එළියේ රම්බෝඩදී උපත ලැබූ ඩේසි ඩැනියෙල්ස් කුමරිය කලාලොවේ හැඳින්වූයේ රුක්මනී දේවි නමින්. රූපසිංහ මාස්ටර්ගේ මඟ පෙන්වීම යටතේ ඇය ග්‍රැමෆෝන් තැටියකට රූපසිංහ මාස්ටර් සමග ගැයූ යුග ගීතයෙන් ඇගේ නම ඉමහත් ප්‍රසිද්ධියට පත් වුණා. B.A.W. ජයමාන්නගේ ප්‍රථම සිංහල චිත්‍රපටය කඩවුණු පොරොන්දුවේ ප්‍රධාන නිළිය ලෙස රඟපා ජනප්‍රිය වුණා. තේසි අක්කා නමින් ප්‍රකට ඇය නිළිය අක්කා ප්‍රවීණ ගායිකාවක ලෙස මහත් ජනාදරයට පත් වී සිටියා. එදා රුක්මනී දේවී ජයෝ ගීතයක් දැන් Thank you. निकाला ගානුදුර ප්‍රදේශයේ පදිංචිව සිටි සිංහල වචන උච්චාරණය කිරීමට මෙන්ම ගී ගායනයටත් උපතින්ම දස්කම් දැක් වූ මුස්ලිම් ජාතිකයෙකු ඒ.ආර්.එම්. ඉබ්‍රාහිම් එකල ජනාදරයට පත් වූවේ. සුන්දර ශ්‍රීනී මනහාරි ඔහු තැටිගත කළ පළමු ගීතය. එය ඉතා සාර්ථක ලෙස ජනප්‍රිය වුණා. ඉන්දියානු සංගීතඥ සතාර් මොහමඩ් ගවුස් යූඩී පෙරේරා හා රූපසිංහ මාස්ටර්ගෙන් ගුරුහරුකම් ලැබමින් ගීත රාශියක් තැටිගත කළා. ඒවා සිංහල බෞද්ධයින්ගේ ගෞරව ආදරයට පාත්‍ර වුණා. ඊතා උච්චස්වර ගැයීමේ හැකියාව ඔහු ලබා තිබූ විශේෂත්වයක්. ඒ ආර් එම් ඉබ්‍රහීම් මාස්ටර් ගැයූ ගීතයක් දැන් Thank you. ජීවතියේ දිනා Allah సదా నిదంగల ఇల్లుమిని సయ సదా తే సదా నిదంగ අගනුවර කොම්පඤ්ඤ වේදයේ උපත ලැබූ එම්.කේ. වින්සන්ට් ශිල්පියා සහජයෙන්ම ගායන කුසලතාව ලැබූ අයෙක්. වැස්ලියන්, සාන්ත ජෝසප් හා නාලන්ද යන විදුහල් වලින් ඔහු අධ්‍යාපනය ලැබුවා. ජී.එෆ්. කාමන් මහතාගෙන් සර්පිනා වාදනය ඉගෙන ගත්තා. ඉංග්‍රීසි මැන්ඩලින වාදනයටද ඔහු දක්ෂතා දැක්වුවා. පළමු වරට පර්ල් වාසුදේවි ගායිකාව සමග පිපි කුසුම්සේ දිලේවි ප්‍රේමී ජන ගීතය පැටිගත කිරීමෙන් පසු ඔහුගේ වාසනාව උදා වුණා. දරුවන් යහමග යවන්න, තරුණ තරුණියන්ට සැනසීම, වැඩිහිටියන් බුදු ගැඟුමින් පුබුදවන්න ආදී තේමා ඇතුළු ගී රාශියක් ඔහු ජාතියට දායාද කළා. දැන් एम के विंसन काय के आना yeah. චන්දන කර්පූර දුමේ පූජාදී පත්මුල ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය ඉදිරිපත් කළ ලලිත කලාලය වැඩසටහනයි. අද සුපුරුදු පරිදි ලලිත කලාලය වැඩසටහන ඉදිරිපත් කළේ නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස පෝකොට. Thank you. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ලලිත කලාලය නිෂ්පාදනය කළේ දීකා විමර්ශනී හඳුබල